තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම ඊ타මත්ම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සතියේ අඟහරුවාදා දිනන්නේ පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාර සේවාව ඔස්සේ පවත්වන මේ සජීවී ධර්ම සාකච්ඡාවට අද දවසේදීත් සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකදී මෙන්ම ශ්‍රී ලංකාවේ සිට ධර්මීය ධම් සභා මණ්ඩපයේ වැඩම කරන සිටනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී කරුණීය ස්වාමීන් වහන්සේ ඉතින් අද දවසේදීත් මේ ලෝකයේ විවිධ රටවල සිට Skype තාක්ෂණය ඔස්සේ එකතු සිටන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙනුත් ඒ වගේම නොදුරු අනාගතයේදී මෙන්ම එපිට එපිට අනාගතයේදී පවා මේ ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන්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 සවන් සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදීත් වෙනදා වගේම මේ පින්වතුන් බුදුරයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නට කැමැත්ත ඇති කරගෙන තමයි මේ අවස්ථාවේ මේ සම්බන්ධ වෙලා සිටින්නේ ඉතින් මම මේ සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ මම අදහස් කරපු ඒ සූත්‍ර පිටකයේ සියලු සූත්‍ර දේශනා ටික පැහැදිලි කරන අදහස නිසා මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේ මේ සාකච්ඡාව තුළදී සාකච්ඡා කරන්න අදහස් කළා. ඉතින් මම කලින් පළවෙනි පොත් වහන්සේ තුළ තියෙන මූලපරයය සූත්‍රය දේශනාත් කරා. ඒ වගේම යම් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නටත් සිදුණා. ඊළඟ සූත්‍රයේ සබ්බාසෝ සූත්‍රයේ කතා කරන්නට කලින් මම මේ පින්වතුන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒකට අවස්ථාවක් දෙන්න කැමතියි. මූලපරයය සූත්‍රයේ ඇසුරු කරගෙන තව දහම් කාරණා නිරවුල් කරගන්න තියෙනවා නම් අපි පුංචි වෙලාවක් විනාඩි ප්‍රශ්න තියෙනවා නම් දිගටම අහන්න පුළුවන්. ප්‍රශ්න නැතිනම් අපිට පුංචි වෙලාවක් ඒ සඳහා අවස්ථාව දෙන්න පුළුවන් ප්‍රශ්නයක් හෝ දෙකක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ මම සබ්බස් සූත්‍රයේ පැහැදිලි කරලා දෙන්න අදහස් කරනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කල්ලාය මිතුරුනි මූල පරයා සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන ප්‍රශ්න තියෙනවා නම් අද ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන මේ මුල් කාලයේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මතක් කළා වෙන සමසේ දැන් අර වහන්සේ දේශනා කළ විදිහට මාමඤ්ඤති කියන අවස්ථාව දැන් සීක පුජ්‍යලයා පටවිය මඤ්ඤනා කරන්නේ නැති අවස්ථාවකදී නමුත් ඒක එහෙම තේරුණත් එයාට සාමාන්‍ය ජීවිතයේදී මඤ්ඤණා වෙනවා. ඒ මඤ්ඤණා වෙනකොට එයා ඒක මඤ්ඤණාවෙන් මගහරින්න උත්සාහ කරාට එයාට ඒක මාඤ්ඤණාව දිගටම පවතිනවා. නමුත් එයා හිත තිබ්බට පස්සේ මඤ්ඤණාව කරන එක වැරදි කියලා තේරෙනවා. ඒ ඉවැනි අවස්ථාවක් අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අට්ඨියති හරායති දිගුච්ඡති කියන අවස්ථාව ඒ තනත් මේ තනත් දෙකම එක වගේ දෙයක්ද සාමාන්‍ය පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද? ඊට පස්සේ සර්ණයි තෙරුවන් සරණයි. මාමඤ්ඤති කියන කාරණාව නමඤ්ඤති නෙමෙයි. නමඤ්ඤති රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. මාමඤ්ඤති කියලා කියන්නේ මඤ්ඤණා වෙන්නේ නැහැ නෙමෙයි මඤ්ඤණා වෙනවා. මා කියලා කියන්නේ විදානියක් එපා කියන එක. එතකොට එයාගේ නුවණත් එක්ක මඤ්ඤණාවට තියෙන, ඒ කියන්නේ මඤ්ඤණා වෙද්දිත් නුවණ යොමු කරනකොට දැනගන්නවා මේක වැරදි කියලා. එහෙම නැත්නම් මඤ්ඤණා නොවිය තියෙන්නේ නැහැ. මඤ්ඤණා නොකරන උත්සාහ කරනවත් නෙමෙයි. මොකද මඤ්ඤණා නොකරන උත්සාහ කරන්න බෑ. මඤ්ඤණා නොකරන උත්සාහ කරන්න ගත්තොත් වෙන දෙයක් අල්ලගෙන තමයි මඤ්ඤණා නොකරන හදන්නේ. මොකද මඤ්ඤණා කරන්නේ පුජ්‍යලයක්නේ. ඒක නොකර ඉන්න පුජ්‍යලයකට බෑ කවදාකවත්. පුජ්‍යලත්වයක් ගොඩනැගිච්ච තැන පුජ්‍යලත්වයේ ගොඩනැගීම වැරදි බව හම්බුනහම කියන්නේ පුජ්‍යලත්වයේ ගොඩ නොකරන තැනයි තමයි මඤ්ඤණාවක් නොවෙන්නේ. මඤ්ඤණාව නොකර ඉන්නව නෙමෙයි. නමුත් සීක කෙනාට පුජ්‍යලත්වය තියෙනවා. එයාට සීක පුජ්‍යලයා අරහත්ත්වයට පත්වන කම්ම අස්මිමානී කියන කාරණාව තියෙනවා. සක්කාය දිට්ඨිය පමණයි දුර වෙලා තියෙන්නේ. මාන ආත්ම දෘෂ්ටිය එක බලනකොට. එතකොට එහෙනම් සීක කෙනාගේ මඤ්ඤණාව තියෙනවා. මඤ්ඤණාව තිබුණාට නෝනින් යුක්තව මේක වැරදි කියන කාරණාව. මේ විදිහට මේ ලැබෙන කාරණාව වැරදි. මොකද හේතුවෙන් හටගන්න බවක් දකිනවා. හේතු නැති වෙනකොට නැති වෙන බවක් දකිනවා. එතකොට ගිරිමානන්ද සූත්‍රයේදී මුලින්ම අනිත්‍ය සංඥාව වෙනම පැහැදිලි කරලා සබ්බේ සංඛාර අනිත්‍යා කියන කාරණාවේදී අට්ඨේති හරය jigucchiti කියන කාරණාවක් පෙන්නනවා. මුලින්ම අනිත්‍ය සංඥාව පැහැදිලි කරාම අපට තියෙනවා මේ ඇස කන නාසය දිවකය මෙන්න මේ කාරණා අනිත්‍ය වශයෙන් ඉමසන්න. එතකොට අනිත්‍ය වශයෙන් ඉමසන්න මේක අනිත්‍ය වෙන්නේ කොහොමද මේ හේතුප්‍රත්‍ය කොහොමද හටගන්නේ කියන කාරණාව අපි යෝනිසෝ මනසිකාර්යය කරන්නට ඕන. ඒක තේරුම් ගන්න නුවණින් ඉමසන්නට ඕන. එතකොට ඒක පුජ්‍යලයක් මැදිහත් වෙලා තමන්ගේ නුවණ වර්ධනය කර ගැනීම සඳහා කරන වැඩපිළිවෙල. මෙහෙම කරනගෙන යන තැනදී මේ අනිත්‍ය ස්වභාවය කුමක්ද කියන කාරණාව හරියට දැක්කට පස්සේ ඒ කෙනාට බලහත්කාරයෙන් අර සේක නොවිච්ච කෙනා විමසන විදිහ ඉමසිල්ලක් කරන්න දෙයක් නැහැ. එතකොට යාගේ නුවණක් තියෙනවා මේ හටගත්ත සියලු දේවල් මෙන්න මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්තේ කියලා ඒ නුවණ යොමු කරාම කියන්නේ දැන් අපි හිතමු අපට මනසට එන අරමුණක් දිහා බලන් ඉන්න පුළුවන් අරමුණේ ස්වභාවය. නැත්නම් අපිට මේ ලෝකේ බලන් ඉන්න පුළුවන් ලෝකයේ ස්වභාවය. ඇස් දෙකට ලෝකයේ ස්වභාවය හැටපේනවා තියෙනවා. අපට මනසට අරමුණු වෙන දේවල් මනසින් බලන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ඇහැක් ඇති වෙනවා ප්‍රඥාව කියලා. ඒතකොට ප්‍රඥාව කියන ඇහැ මනසින් හටගන්න එකක් නෙමෙයි. එතකොට දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න අපට අකමැති දෙයක් අපි දකිනකොට අපට හැට පේන අකමැති දෙයක් දකිනකොට අපි ඇහැ ඔස්සේ අකමැති දේ අපි අයින් කරනවා. අපි ඒකට කැමති නැහැ. මනස ඔස්සේ අපි අකමැති දේ තමයි ඒකට අපි අයින් කරනවා. අපි ඒකට කැමති නැහැ. කැමති දේ අපි තියාගෙන ඉන්නවා. <coughs> එතකොට ඇහැට ගෝචර රූප දකින්න එක කනට ගෝචර මේ මේ මනසට ගෝචර අරමුණුත් එක්ක මෙන්න මේ වගේ ඇහැට තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට ප්‍රඥාව කියන ඇහැට හම්බ වෙනවා සත්‍ය. ප්‍රඥාව කියන එහේ හම්බෙන්නේ සත්‍යයත් එක්කමයි. දැන් මනස කියන එක හම්බෙන්නේ අරමුණුත් එක්ක. අරමුණු වෙන් කරලා මනස හම්බෙන්නේ නැහැ. ඇහැ හම්බෙන්නේ රූපත් එක්ක. රූප වෙන් කරලා ඇහැ හම්බෙන්නේ නැහැ. එහෙනම් ඇහැට ගෝචර රූපයමයි. එහෙනම් ඇහැට ගෝචර රූපයේදී අපි ඒ රූපත් එක්ක ඇහෙන් දකිනවා. මනට ගෝචර අරමුණු වලදී අපි මනසත් එක්ක අපි අරමුණු මනසට අපි කල්පනා කරනවා. මෙන්න මේ වගේ තමයි සත්‍ය ගෝචර ප්‍රඥා හැට. එතකොට ප්‍රඥා හැට සත්‍ය ගෝචර වෙනකොට නුවණින් ඉමසලා යෝනිසමනසිකාරයත් එක්ක ඇති කරගත්ත ප්‍රඥා චක්කුසයෙන් ලෝකේ දිහා බලන්න යමු වෙනකොට ඇහෙනුත් නෙමෙයි මනසිනුත් නෙමෙයි. ඒකට ඇහෙන් මනසින් දකින ලෝකයට ඔන්න අපි ප්‍රඥා හැදානවා. ප්‍රඥා හැ යමු වුණාට පස්සේ මේ ලෝකේ හටගත්ත සියලු දේවල් නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත දෙයක් එකනවට මේ ලෝකේ පවතින්නේ. මඤ්ඤණාවක් එක ලෝකේ නමඤ්ඤී වෙන්නේ නැතුව ලැබෙන්නේ එකත් එක්ක. එතකොට අර විදිහට ප්‍රඥා චක්කුසයෙන් බලන තැනදී ප්‍රඥා චක්කුසයට පේනකොට මේ හටගන්න කාරණාව මේ හටගත්ත ලෝකය හා එකතු වෙන්නේ නැහැ. අපි අර ඇහැට පේන දේ අප්‍රිය දේ අපි අයින් කරන්න අකමැත්ත ඇති වුණා වගේ. කනට ඇති වෙච්ච දේ මනසට ඇති වෙච්ච දේ අප්‍රිය දේ අපි අයින් කරන්න ඇති වුණා වගේ. අපිට මේක බලහත්කාරයෙන් අයින් කිරිල්ලක් නෙමෙයි මේ සත්‍ය දැකීමට ප්‍රඥා චක්කුසල දාලා සත්‍ය දැකීමට. මේක යොමු කරන්න යොමු කරන්න මේ හටගත් සංස්කාරයන් කියන කාරණාව අන්න ඒක අයින් වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. ඒකන්නත් ආයේ පවතින්නේ නැහැ. අන්න එහෙනම් මේ ප්‍රඥා චක්කුසි යොමු කරාම අන්න යාට මේ ලෝකයේ තුල මේ හටගත් දේවල් වල සත්‍ය දකිනකොට මඤ්ඤණාව වැරදි බව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ මහත්තයා ඒ කාරණාව ඒ විදිහට කල්පනා කරපු එක වැදගත්. මොකද යට්ටියේ ධරාවෙත් දිගුච්චති කියන කාරණාවත් එක්ක ප්‍රඥා චක්කුසිනතස ඒක සේකත්වයට ආව කෙනාට සේක භූමියේ හිටපු කෙනාට මෙන්න මේ කාරණාව ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. මේ හේතුඵල ධමයෙන් සකස් වෙන බව දකින්න තැනදී මේ ප්‍රඥා ඇති වුණාම ඒ ඇහැට මෙන්න මේ ලෝකේ සකස් වෙච්ච දේවල් අට්ටි අර හරයි jigucchiti වශයෙන් ඒක අයින් වෙලා යනවා. හැබැයි ඒකකන් අර ඇහැ ඇති කරගන්න අපට අදාළ විදිහට මේක අනිත්‍ය වෙන්නේ කොහොමද? අනිත්‍යයි කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණාව නුවණින් විමසන්නට වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස මේ සතර මහා ධාතුව මේ මඤ්ඤණා කරනවා කියන එක නෙවෙයි නැත්නම් සතර මහා ධාතු උපාදානය කර ගන්නවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ දෙකම එකක්ද ඒ කියන්නේ ඒවා ඇතයි කියලා බාර ගැනීමද ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. යව කලාපී සූත්‍රය මට මතක හැටියට යවකලාප සූත්‍රයේ තියෙනවා මඤ්ඤිත, ඉංජිත, ප්‍රපංචිත මේ හැම එකක්ම විග්‍රහ කරලා. එතකොට අපි යම්කිසි කෝණකින්ද දකින්නේ ඊට අදාළ තමයි මේක තේරුම් ගන්න. මඤ්ඤණාව කියන්නේ උපාදානය කියන්නේ ඉංජිතයක් කියන්නේ ප්‍රපංචිතයක් කියන්නේ මේ එකක්වත් වෙන් වෙන වශයෙන් එකක් සිදු වෙලා අනෙක සිදු වෙනවා නෙමෙයි. නමුත් අපි දකින කෝණයත් එක්ක අපිට අන්න අපි ඒක ඒකත් එක්ක තමයි කතා කරන්නේ. දැන් පංචීපාස් ඛණ්ඩ කතා කරනකොට ඒක ඕනෑත් එක්ක. ආයෙත් කතා කරනකොට ඒ කෝණයක් එක්ක. ඊට අදාළ කෝණයක් එක්කම කතා කරන්නේ. එහෙම නැතුව මේ කරුණ විග්‍රහ කරපු දේවල් දැන් අපි පටිසමුපාදේ කතා කරත් මේවා මේ සංස්කාර පුඤ්ජය කියලා විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ මේ සංස්කාර ගොඩනගෙන්නට විවිධ ක්‍රියාවලිය තියෙනවා. ඒ විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ආකාරය. එතකොට මඤ්ඤණාව කියන්නේ උපාදාන කියන්නේ ප්‍රපංචය කියන්නේ මේ හැම දෙයක්ම මේ මඤ්ඤණාවත් එක්ක ඇති වෙනවා. මොකද පටවි මඤ්ඤී කියනකොට පටවි ඇත කියලා ගැනීම කියන ප්‍රපංචිතයක් වෙලා. උපාදානයක් වෙලා. ඒ කෝණයෙන් ඒ කාරණා වෙලා. මඤ්ඤණා කියන කෝණෙත් එහා එකම යන එකක්. එතකොට මේ ලෝකේ යමක් ඇතයි කියලා ලැබීම තමයි මඤ්ඤණාව කියලා කියන්නේ. ලෝකේ යමක් ඇතයි කියලා ලැබෙන්නේ ලෝකයක් ඇති බව මනින්නෙක් ඇති වුනහම අන්න එකයි මානෙය කියන කාරණා පුජ්‍යලත්වයේ කියන කාරණාව ලැබුණාට පස්සේ ලෝකයක් ඇති බව හම්බෙලා ලෝකය ඇති වුණාට පස්සේ ඇතිවෙච්ච ලෝකයේ මොකද්ද කියන කාරණාව මේ පුද්ගලයාට හිතලුවක් නැත්නම් එයාගේ හිතා ගැනීම නැත්නම් මඤ්ඤණාව උපාදානය ප්‍රපංචය ඉංගිතය මෙන්න මේ කාරණාව එයාට සිදු වෙනවා මේ ලෝකේ හැම දෙයක්ම තියෙන්නේ ගොඩ නැගිලා තියෙන්නේ සොකී රාමුවත් එක්ක ඒ කියන්නේ අපට පටවිත්‍යක් ලැබුණේ දැන් අපි පටවි දැන් අපි මේ හැම එකම කතා කරේ දැන් හැමෝගෙම ප්‍රශ්නවලදී පටිභව විතර. නමුත් දැන් ඔක කොච්චර තවත් වෙනවද? දිවි ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත මේ හැම දෙයක්ම තියෙනවා. ඒකොට එහෙනම් එහෙම ගත්තට පස්සේ මේ කීයද දැන් අපි කතා කරොත් දිවි ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝකත් ඒකත් මඤ්ඤණාව. එතන හැම දෙයක්ම මඤ්ඤණාව. ඒ ඔක්කොම අපි අර තමන්ගේ ගත්ත කොනත් එක. දැන් අපි හිතමු පුංචි උදාහරණයක් වෙනාගමක කෙනෙක් ওই බ්‍රහ්ම ලෝක ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි හිතමු <coughs> එයාලා සමහර දෙවි වෙන දෙවිවරු දැනගන්නවා මේ දෙවිවරු ඉන්නවා කියලා. එතකොට එයාට අපි තුන් සැබෑටම බ්‍රහ්මිකාව කියලා. එයා පෙනී හිටින්න අපි මේ උදාහරණයක් ඇරෙයිද? අපි තුන් සුද්ධාවාසින් බ්‍රහ්මිකාව කියලා. එතකොට එයාගේ කෝණේ තියෙන්නේ සුද්ධාවාසින් බ්‍රහ්මික නෙමෙයි. එයාට හිතෙනවා තමන් තමන් මවපු දෙවිය කියලා. එතකොට අන්න එයා සොකී රාමුවට තේරුම් ගත්තා මේ තමන් මවපු දෙවියා කියලා. එයාට අර මේ අර කෝණ නෙමෙයි යන්නේ. එතකොට එහෙනම් මේ මේ අවිහතප්පසු දසදසි හරි මොනවා හෝ ඒ සියල්ලක්ම අපි තේරුම් ගත්ත සුඛී රාමුවත් එක්කයි මේක ඇති වෙන්නේ. අරයට අපි කියලා දුන්නොත් මෙන්න මෙහිමයි කියලා දැන් ඔන්න එයාට අන්න යාගේ රාමුවට තව ටිකක් ඇතුළත් වුණා. දැන් අන්න යාගේ රාමුවට ඒක ගෝචර වෙනවා. එතකොට නම් මේ සියල්ලක්ම ලෝකයේ ඇතයි කියලා ගැනුණු තැනදී අනිවාර්යයෙන්ම ඇති උනේ මොකද්ද කියන මඤ්ඤණාව තමන්ගේ කෝණයත් එක්ක වටහා ගැනීම තියෙනවා. මෙතන තියෙන සම්පූර්ණය තමන්ගේ පැත්තක් තමයි හැම එකක්ම තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපි ඇත්ත දේ අපි කියන අපි මේ තමන්ට සෙවිය යුතු කාරණාවට යමු වුනහම මේ හැම දෙයක්ම හම්බ වෙනවා. එතකොට එහෙනම් ඒ ඇතයි කියලා ගැනීම මයි මඤ්ඤණාවකට යමු වෙන ඇතයි කියලා ඇතයි කියලා ලැබිච්ච නිසා ඇතිවෙච්ච දේ මොකද්ද? ඇතිවෙච්ච දේ පටවියක්, ආපෝවක්, තේජෝවක්, වායෝවක්, දිවි ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක්, දිත්‍යයක්, සුතියක්, මුතියක්, විඤ්ඤාතයක් මොනවා හෝ දෙයක්. අන්න ඇතයි කියලා ගත්ත දෙත් එක්ක එනවා. මඤ්ඤණාව දුරු වෙනවා. පුජ්‍යලක්ෂය දුරු වුණාට පස්සේ. මොකද මනින්න මනින්නෙක් නොලැබෙනකොට මනින්න දෙයක් ඇති වෙන්නේ නැහැ. මනින්නෙක් ඇති වුණාම මනින්න දෙය ලැබුණාම ලැබුණේ මොකද්ද කියන කාරණාවට සකීරාමත් එක්ක මනිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාන්ත වන්දනාක දැන් ඔය පතවිය මම අපේ හැමසෙම පතවිය බාහිර හරි අභ්‍යන්තර හරි ආධ්‍යාත්මික හරි කටුවේ මඤ්ඤණා කරනකොට අපි මේ මඤ්ඤණා නැති ඒකට අපි දැන් සාමාන්‍යයෙන් දැන් අපි කියනවා සාමාන්‍ය භාවනාවලදී ඇසුරක් තියෙනවා දැන් මම මේ මේ තම මම නේතු හමස්නේ නෙමෙයිවත්තාට කියනවා. සරණාත් ඒකට දැන් දැන් දැන් ධාතු බක සූත්‍රය අනුව දැන් අජත්තං පච්චත්තං කකලං කරගතම් උපාදින්නම් කියනකොට මේ පැත්තේ බලවත් ස්වාමීන් වහන්සේ කොහොමද ඒක සාමාන්‍ය වෙන විදිහට බලන්න සම්මත දැන් අපි අධ්‍යාත්මික කෙනෙක් ගත්තා ඊට පස්සේ බාහිර එහෙම දෙකම බලන්න ඕනද නැත්නම් එකක් බලනකොට එහෙම එකටම එනවද සාමාන්‍ය ඇත්තටම අපට මාමඤ්ඤී කරන්න බෑ මාමඤ්ඤී වෙන්න ප්‍රඥා චක්කුසය තුලින් දැකීමක් විතරයි. ඒක මම කරන එකක් නෙවෙයි. මම කරන එකට අපි යන්න ගියොත් එතනම සක්කාය දිට්ඨිය තියෙනවා. හැබැයි අපි තුල දැන් මුලින්ම තියෙන මමත්වයේ. එහෙනම් අපට කළ යුතු වැඩක් තියෙනවා. අන්න ඒ වැඩිම පටන් ගන්නට ඕනේ. ඒ වැඩිම පටන් ගත්තාට පස්සේ අපට ගෝචර තනින් පටන් ගන්නට ඕන. දැන් අර නේතම් මම නේසමසින මේසවත්තාටි කියන කාරණාවේ තියෙන්නේ තව ටිකක් විග්‍රහ කරනවා. ඒ ටික විතරක් නෙමෙයි. නේතම් මම නේසමස්මි නේසවත්තාටි ඒව මේතං ගතාභූතං සම්මප්පඤ්ඤය දක්වප්පා. එතකොට යථාර්ථයේ ඒ ආකාරයෙන් දකින තැනදී නේතම් මම නේසමසින මේසවත්තාටි වෙන්නේ. නැතුව වෙන කිසි දෙයකදී නෙමෙයි. මම කරන එකක් නෙමෙයි නේතම් මම නේසමස්මි නේසවත්තාටි. මම කරන්න කිව්වොත් අපිට දැන් මම ඊළඟ සබ්බා සූත්‍රයේදී ඔක හොඳට විග්‍රහ කරන්න පුළුවන්. ওই කාරණා හොඳට තියෙනවා එතන. එතකොට ආත්ම වූ මම ඉඳගෙන තමයි මම අනාත්ම බවක් හොයන්නේ. නමුත් යථාභූත ඥානීය ආවතනදී මම ලැබෙන්නේ නේතම් මම නේසුහමස් මිනමෙසොත්තස් මම කියලා ලැබෙන්නේ මම කියලා ලැබෙන්නේ නැත්නම් මගේ කියලා ලැබෙන්නේත් නැහැ. මට අයිති කියලා ලැබෙන්නේත් නැහැ. ඒ එහෙම ලැබෙන්නේ නැත්නම් යථාභූතන සම්මප්පඤ්ඤය දත්තබ්බා. අන්න එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ තුන පිළිවෙලට කියන්නේ ඒකයි. දැන් රතිභංග සූත්‍රවලදී පැහැදිලි කරන්නේ ඉස්සල්ලාම මේ ලෝකේ මම කියලා ගත්ත කෙනාටනේ. මාමඤ්ඤී වෙන කාරණාව නෙමෙයි. මාමඤ්ඤී බව හම්බෙන්නේ මෙන්න මේ න්‍යායට ආවට පස්සේ. ඉස්සල්ලාම තියෙන මඤ්ඤී ඇතිදේ අපට ලැබිච්ච දේ අපට ලැබෙන මොකද්ද? පඨවි භවදී අජ්ජත් පච්චත්ත ඔන්න මගේ පටවි, බාහිර පටවි. හැබැයි ඒකේ අජ්ජත්ත පච්චත්ත කියලා ලැබුණ උපාදානින් කියන කාරණාව හම්බෙන්නට ඕනේ බුදුරණවහන්සේ වෙන්නපු කාරණාවත් එක්ක දැකගෙන යනකොට අන්න ඒක තමයි තථාගත ඥානය වෙලා මමඤ්ඤි බවටපත් වෙන්නේ. එතකන් අපට ලැබෙන දේ තමයි අජ්ජත්ත පටවි, බහිද්දා පටවි. අජ්ජත්තයට සාපේක්ෂව අනිත් එක බහිද්දා. ඒකයි බුදුරණවහන්සේ බහිද්දා විග්‍රහ කරන්නේ නෑනේ. අජ්ජත්තයට සාපේක්ෂව අනිත් එක බහිද්දා. එන්න අජ්ජත්ත පටවි හම්බුණා. අජ්ජත්ත පටවි කියන්නේ මොකද්ද? ඔන්න බහිද්දා පටවි හම්බුණා. ඒතර බහිද්දා පටවි කියන්නේ මොකද්ද? ඒතර අජත්ත පටවි හම්බුනහම දැන් ඒක පටවි බව මඤ්ඤී. පටවි හම්බුණා. පටවිය කියන්නේ මොකද්ද කියලා අන්න හොයාගෙන යන්නට වෙනවා. ඒතර පටවිය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන තැනදී දැන් මේ පටවි ගත්ත කෙනාට පටවි මඤ්ඤණාවට කියලා. මොකද පටවි මඤ්ඤණාව ඇති වුණාට ඇති වෙච්ච ස්වභාවයෙන් අපිට දැන් ප්‍රත්‍යක්ෂය. මෙන්න මේක හොයාගෙන යන තැනදී අට හම්බ වෙන්නට ඕනේ පඨවි බවක් උපාදානියත් එක්ක ලැබිච්ච දෙයක්. උපාදානියෙන් හටගත්ත දෙයක්. පඨවි බව. ඔන්න පඨවි බව උපාදානියත් එක්ක ලැබෙනකොට එයාට හම්බ වෙනවා අර යථාභූත ඥානය කියන එක. යථාභූත ඥානය හම්බ වෙනවා අර පඤ්ඤා කියන හැට. යථාභූත ඥානය හම්බ වෙනවා ප්‍රඥා කියන හැට. අන්න හේතුඵල න්‍යායට යොමු වෙනවා. පටිසම්පාද න්‍යායට යොමු වෙනවා. මොකද උපාදානීය කියන කාරණාව තියෙන්නේ පටිසම්පාද ධර්මයත් එක්ක. පටිසම්පාද න්‍යායට හම්බුණාට පස්සේ දැන් මේ මේ හම්බුනේ කොයි කොතන ඉඳලා යනකොටද පටවි මඤ්ඤී ඉඳලා. මගේ පට මොකද අපිට පටවි මාමඤ්ඤී කරන්න බෑ. අපිට පටවි නමඤ්ඤී කරන්න බෑ. පටවි මාමඤ්ඤී වෙන්නේ මේකේ සත්‍ය දැක්කට පස්සේ මම නෙමෙයි පටවි මාමඤ්ඤී කරන්නේ. පටවි මාමඤ්ඤී මම කරන යනවා මම යනවා නම් මම නමඤ්ඤී කරන යනවා. එතන ආත්ම දෘෂ්ටි සක්කාදිට්ඨිය තියෙනවා. ආත්මය කියන අනාත්මය හඳුනගන්න වැඩ පිළිවෙලා. නමුත් අපි මම කියලා මේ ගත්ත පටවිය මොකද්ද කියලා හොයාගෙන යනකොට අන්න එතනදී හම්බ වෙනවා මෙන්න මේ උපාදානිය නිර්මිත වෙච්ච මේ හේතුපති ධර්මයෙන් සකස් වෙන මේ පටවි බව. එහෙම හම්බ වෙනකොට මොකද වෙන්නේ? ඒ ඇහැ උදා වෙනවා. ඒ ඇහැ තුලදී හම්බ වෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව. නේතම් මම නේසුහමස්මි නමේසවත්තාති බව. මේක හම්බ වුණාම මේ ප්‍රඥා කියන ඇහැට පටවියක් හම් වෙනකොට ඒ ඇහැට හම් වෙන්නේ පටවි මඤ්ඤී නෙමෙයි. දැන් අපේ මස් ඇහැට සහ මනසට හම් වෙන්නේ පටවි මඤ්ඤී. දැන් ඒ හම්බෙච්ච පටවි මඤ්ඤී බවට මේ පටවි කියන්නේ මොකද්ද කියලා පිරිසිදු හොයාගෙන යනකොට යනකොට යනකොට උපාදානියත් එක්ක මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හම්බ වෙනකොට එයාට ඇති වෙනවා මනස මසස ඉක්මවපු පඤ්ඤායස මේ ප්‍රඥා ඇසට පේනවා මොකද්ද? පටවි කියලා ගත්ත දේ කාරණායි වැරද්ද. අන්න විදානියත් එක්ක මාමඤ්ඤී යෙදෙනවා. මොකද පටවි මඤ්ඤී උනේ මට මමත්වයේ තියෙන අසාරත්වයේ බොරුව දකිනකොට පටවි මඤ්ඤී බව ගැනීම වැරද්ද. යා බලින් එකට යමු වෙනවා නෙමෙයි. වැරද්ද හම්බ වෙනවා. අන්න මාර්ගයේ විසින් හික්මවනවා. මෙහෙම හික්ම වෙන තැනදී අනනමඤ්ඤී බවට පත් වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම අස්මානිය දුරු වීම. අපට කරන්න තියෙන්නේ අපට ආධ්‍යාත්මික වශයෙන් හරි බාහිර වශයෙන් හරි පටවි බවක් හම්බුණා නම් මේ පටවිය මොකද්ද කියන්නේ කියලා ඒ බුදුරන් වහන්සේ කියපු විදිහට පටවි බව ඒ පටවි මඤ්ඤී බව හම්බෙච්ච එක හොයාගෙන යන්නට ඕනේ. එතකොට ඇක්ටිවේට් දහම් මැසට තමයි පේන්නේ පටවි මඤ්ඤී භවයේ වැරද්ද මා මඤ්ඤී කියලා විධානයක් එක්ක හික්මීමක් අන්න ඒ නිසා තමයි සීක කියලා කියන්නේ. සේක කියන එකේ තේරුම හික්මෙනවා කියන එක. අන්නේ හික්මීමට යොමු වෙනවා. ඊළඟට මේ හික්මීමත් එක තමයි න මඤ්ඤී අසේක වෙන්නේ හික්මිලා ඉවරයි. ඊළඟ සරණයි. සානස මේ ප්‍රතිපදාව යෙදීම තුළදී තමයි මේ ඇති වෙන ප්‍රඥාවක් ඇටියට මේ මඤ්ඤණා කිලින් ඇති වෙනවා කියලා වහන්ස පැහැදිලි කළේ සානන්සේ ප්‍රතිපදාව තුළ පැහැදිලි කරනකොට අපිට මේ අනුලෝම ඥාන සහ ප්‍රතිලෝම ඥාන නැත්නම් අනුලෝම ප්‍රතිලෝම ඥාන ගැන කියවෙන තැනක් ගැන කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සානස මම ඒ කෙනා වෙනුවෙන් මේ අහන්නේ මේ සාකච්ඡා මණ්ඩපේ මම හිතන්නේ නැහැ කියලා. ඒත් දැනගන්න ඕනකම තියෙනවා මේ අනුලෝම ඥානය සහ ප්‍රතිලෝම ඥාන වශයෙන් ඇති වෙන ඥානය කිරීමත් සමග මේ මඤ්ඤණා කිරීම නැති වෙනවාද? ඒ ඇතිවීමත් සමග මඤ්ඤණා කියන තත්ත්වේ නැති වෙනවාද කියලා වගේ ප්‍රශ්නයක් සාකච්ඡා මම වෙනත් කෙනෙකුගේ ප්‍රශ්න නිසා හරියට වචන නැගුවත් දන්නේ අපි හැමෝටම වංශිත තේරුණා දැන් තමයි. තෙරුවන් සරණයි. අනුලෝම පටලෝම ඥාන පිළිබඳව නෙමෙයි විග්‍රහ කරලා පෙන්නනවා පටිච්චසමුප්පාදය පිළිබඳව. ඇත්තට මේකත් ඥානයක්. මොකද පටිච්චසමුප්පාදයේ දැක්ම කියන්නේ ඒක ඥානයක්. ඒතර අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාදයේදී අනුලෝම පටිච්චසමුප්පාදය පිළිබඳවත් පටිලෝම වශයෙන් උත් පටිච්චසමුප්පාදය හට ගන්න ආකාරයත් පටිච්චසමුප්පාද නිරුද්ධ වෙන ආකාරයත්. සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදේ හටගන්න ආකාරය නිරුද්ධ වෙන ආකාරයක් කියන තැනේදී පටිච්චසමුපාදේ නම් හටගන්න ආකාරය දැකීමම පටිච්චසමුපාද නිරෝධය තේරුම් ගැනීමමයි. මොකද ඒ පටිච්චසමුපාද න්‍යාය විග්‍රහ කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන පදනම විග්‍රහ කරන්නේ. එතකොට සති හෝති සහ අසති හෝති කියන කාරණාව සති හෝති බව තේරුම් ගැනීම ඇති වෙච්ච තැනදීම අසති නොහොති බව හම්බ වෙනවා. ඒතකොට අසති නොහොති බව හම්බෙන්නට නම් අර අපි හිතමු ಜಾතිපත්යෙන් ජරා මරණ කියලා සති ಜಾති සති ජරා මරණ හොති කියනකොට ಜಾති අසති ජරා මරණ නොහොති බවට හම්බෙන්න ආය ಜಾති සති හොයන්නට වෙනවා. එතකොට භව භව සති ಜಾති හොති කියලා මෙන්න මේ විදිහට පටිසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒ පිළිබඳව නුවණ හටගන්නවා. ඒක ඇත්තටම ඒ දැන් මේ සබ්බා සූත්‍රෙත් පැහැදිලි කරන යෝනිසෝ අයනිසෝ මනසිකාරය පිළිබඳව මේ මනසිකාරය කලියුත්තේ ඒ ආකාරයට කරන තැනදී අන්න ඒ දේ පිළිබඳව අනුලෝම සහ ප්‍රතිලෝම ඥානය හටගන්නවා. ඊළඟට අනුලෝම ඥානය සහ ප්‍රතිලෝම ඥානය විග්‍රහ කරන්න පුළුවන් අපට ඒකත් එක්ක සූත්‍ර දේශනා බලනකොට. නමුත් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් පිළිබඳව ඥානය ඇත්තටම ඒ කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙකුට ආත්ම දෘෂ්ටිය තුල තියෙන වැරද්ද ප්‍රඥා චක්කුසිය උදාවීමත් එක්ක දැකපු තැනදී එයාගේ සිහිය නුවණ වීරිය කියන මේ කාරණා යමුනාට පස්සේ එතකොට මේ ප්‍රඥා චක්කුසයට පුළුවන්කම ලැබෙනවා මේ ලැබිච්ච දේ ලැබුණේ කොහොමද කියලා ප්‍රතිවේක්ෂාවක්. <coughs> ප්‍රතිවේක්ෂාවක් කියලා කියන්නේ එයාට අර දැන් ප්‍රතිවේක්ෂා <coughs> අපි විග්‍රහ කරනකොට මේ සිව්පස ප්‍රතිවේක්ෂාව. ඒ හැම එකකදීම විග්‍රහ කරන්නේ මේ ලැබිච්ච දේ පරිභෝගණය කොහොමද මේ සිදුවන්නේ? මේකේ සත්‍ය ස්වභාවයත් එක්ක තේරුම් ගැනීම. අන්න එතකොට මේ ලෝකේ සකස් වෙච්ච කාරණාව කොහොමද මේ සකස් වෙන්නේ කියලා අර ප්‍රඥා චක්කුස්සේ අවදි කරගෙන ඇතිවෙච්ච කෙනාට ඒක දකින්න පුළුවන්. මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් ඒ තුළ විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අපි ඇත්තටම කතා කරොත් අපි මොන විදිහකට කොයි පැත්තකින් ගියත් හැම තැනකදීම අපට මේ ලෝකේ හම්බෙන්න තියෙන මේ පටිච්ච සමුප්පාද න්‍යාය අනුලෝම ප්‍රතිලෝම බව තමයි. ඉතින් ඒ නිසා ඒකදී පටිච්චසමුපාදයේ පිළිබඳව හටගත් අනුලෝමයක් ප්‍රතිලෝමයක් පිළිබඳ ඥානය පිළිබඳව අපට ඒ ආකාරයට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ සියල්ලක්ම ඇති වෙන්න ඕනේ මේ සේකත්වයේ සඳහා යොමු වෙන්නට කවදාකවත් පටිච්චසමුප්පාද සකස් වීමක් විතරක් දැකලා කෙනෙක් නතර වෙන්නේ නැහැ. එහෙම නතර වුණා නම් එයා ඇත්තටම පටිච්චසමුපාද කියන කාරණාව ඒ සකස් වීමක් දැකලා නැහැ. සාමාන්‍යයෙන් මම ඉස්සරහට ප්‍රශ්න සාමාන්‍යයෙන් මාසේ මේ හොඳ සූත්‍රයක් ලැබුණා මට සාමාන්‍යයෙන් උපනදී අර චුල්ල චූල ශුන්්‍යත සූත්‍රය ගැන සමාසයේ දේශනාවක් මට අහන්න ලැබුණා. සාමාන්‍යයෙන් ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ටිකක් සාමාන්‍යයෙන් දරුවන් තමයි. ඒ කියන්නේ චූලසුන සූත්‍රය මොකක් ගැනද? මොන කාරණාව ගැනද? චූලසුන වාද කියන චූලසුන සූත්‍රයේ කියන්නේ තියෙන දෙයක් නැති වෙනවා නොවේ. ඇති වෙන හැටි හේතු ටික ඒ වගේ ආන්න එහෙම එහෙමද මම අහලා නැහැ. මේ මට ඒක පස්සේ බලන්න පුළුවන් වෙන සංඥාත් ඒ වගේ දෙයක් ඉතින් කියන කියලා පාස්සේ දේශනා කළා. මම සූත්‍රයෙන් මට මතකයක් තියෙනවා. ඒකයි මේ ඔය මේ මම කියන්නේ මහා ධාතු විභංග සූත්‍රය වගේ දේශනාවක් මහන්සි දේශනා කරන අවස්ථාවේ සාමාන්‍ය සිතන කියන්නේ මේ වගේ මාමඤ්ඤ වෙන්නේ නැති වෙන විදිහට බලන ක්‍රමයක් දුසාවිනවා. සෝරි මාමඤ්ඤ මඤ්ඤණා කරන්න තියෙන විදිහට. චූල ශුන්‍යත සූත්‍රයේ විග්‍රහ කරපු කාරණාවේදී ඒකෙදි මූලිකව අර ශුන්‍යතාවයේ විග්‍රහ කරගෙන යනකොට අපට පුළුවන් ඇත්තටම ක්‍රමානුකූලව අපිට එක එක ශුන්‍යතාවයක් ඇති කරගෙන යන්න පුළුවන්. ඊළඟට අනිමිත්ත ආදී ශුන්්‍යතාවයක් විග්‍රහ කරනකොට අවසානයේදී ශුන්්‍යතාවේ ශේෂ්ඨ ශුන්්‍යතාවය විග්‍රහ කරගෙන යන තැනදී එතනදී අයින් කිරිලා දැන් අපි අයින් කරන්න දඟලනවා නම් අයින් කරන්නේ එක්කෝ ඇහැට පේන දේ, කනට ඇසෙන දේ, නාසයට ලැබෙන දේ, දිවට ලැබෙන දේ, කයට ලැබෙන දේ, මනසට ලැබෙන දේනේ. අපි ගොඩක් වෙලාවට මනසට ලැබෙන දේ ගැන අපට හිතෙන අඩුයි. අපිට මොකද එච්චරටම අපේ තුල තියෙනවා මේ ආත්ම දෘෂ්ටියත් එක්ක තියෙන චින්තනය. එතකොට අපි ඇහැට ලැබෙන දේ අයින් කරා. කනට ලැබෙන දේ නාසයට, දිවට, කයට මෙන්න මේවා අයින් කිරීම ඇත්තටම අනිමිත්ත බව නෙමෙයි. ඒවා අයින් කිරීම තුළින් අර සුඤ්ඤත සූත්‍රය විග්‍රහ කරගෙන යන ක්‍රමානුකූල පිළිවෙලදී ආරණ්‍ය අයින් වෙනවා. ඊළඟට විවිධ මේ දසිදස්සන් ඒ වගේ දේවල් වලට යොමු වෙන ගතිය අඩු වෙනවා අයින් වෙලා යනවා එතකොට ඊට පස්සේ හපව් ධ්‍යාන ස්වභාව අරූප ධ්‍යාන මෙන්න මේ දක්වාම යන තැනදී ඔන්න අර රූප ශබ්ද ගන්ධ රස පහස කියලා අපි අර බලෙන් වයින් කරනදී ඒ විග්‍රහයට ඒක ගැලපෙනවා. හැබැයි එතනදී මේ අනිමිත්ත බව නෙමෙයි. ඊළඟට මනසට ලැබෙන දේ තුලත් අපි අර මනසින් අයින් කරනවා කියලා දඟලන දඟලිල්ලේදී අපට හම්බෙන දේ තමයි රූපාවචර සමාධිය සහ ඊළඟට ඒකත් ඉක්මවල අයින් කරන්න දකිනකොට අරූපාවචර ස්වභාවය. ඒක තමයි බුදුරන් වහන්සේ නමකගේ ධර්මයකින් තොරව මේ ලෝකේ කෙනෙකුට විමුක්තියක් කියලා හිතාගන්න දේ. මොකද ආත්ම දෘෂ්ටියේ තියේදී අයින් කිරීමෙන් ලබන සැනසෙල්ල. නමුත් අයින් කරන කාරණාව දැන් අපිට හිතමු මම ඉඳලා අයින් කරන්න හදනකොට අපි මොනවා හරි දෙයකින් අයින් කරන්නේ තවත් දෙයක් අල්ලගෙනමයි. අනිමිත්‍ය කියලා කියන්නේ අයින් කිරිල්ලක් නෙමෙයි. සකස් නොවිලා සකස් නොවීම අයින් කරන්න දඟලුවාම මම ඉඳලමයි අයින් කරගෙන යන්නේ. අන්න අනිමිත්‍ය දක්වා යනකොට ආයතන 6ම එතකොට අපි මානසික මනසට ලැබිච්ච දෙයක් නෙමෙයි. නිව සංඥාන අසංඥායතනේ මට ලැබිච්ච දෙයක්. ඒ එතකොට අනිමිත්‍ය කියන්නේ මට ලැබිච්ච දෙයක් නෙමෙයි. අන්න එකයි අපිට ඉස්සල්ලාම ඇතිවිය යුත්තේ අර මස් ඇසින් දකින්න හරි මනසින් දකින්න හරි <clears throat> දෙයට ඉක්මවලා මේ පඤ්ඤා චක්කසය දකින්න අවශ්‍යදී පඤ්ඤාචක්කුසී. මෙන්න මේක ලැබෙන්නට ඕනේ. එතකොට මේක ලැබුණාට පස්සේ අර අසනනාසයේ දිවකය මනස කියන කාරණා වලින් අපි අයින් කරන දෙයක් නෙමෙයි වෙන්නේ. මෙන්න මේ කාරණාව සකස් වෙන ආකාරයේ අර ප්‍රඥාසයට ගෝචර වෙනකොට මේකකවත් නිමිත්තක් ලැබෙන්නේ. අන්න ඒක තමයි අනිමිත්. ඒක තමයි සැබෑම ශුන්‍යතාවයක් බවට පත් වෙන්නේ. එතකොට අපි අර මූලික දේ කරන්නට නමුත් මූලික දේ කරපමණින් වෙන්නේ නැහැ. මූලිකදී අපට පුළුවන් සාමාන්‍ය කෙනෙකුට පුතජන දෙයක් කරන්න පුළුවන්. හැබැයි සීක කෙනාට දැන් මෙතන සබ්බාසූත්‍රය පැහැදිලි කරන ඒක එක පරියාය තුලදී ගත්තාම සීක කෙනාට එයාගේ තියෙන ප්‍රතිපදාවක් බාහිරින් අයින් වෙනා වගේම ඒට නුවණක් යොමු වෙනවා. අන්න ඒ ප්‍රතිපදාවත් එක්ක යනකොට තමයි සම්පූර්ණ සැබෑම අනිමිත්තේ අවසානයේදී නිවීමත් එක්ක හම්බ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අනුපූර්ව ක්‍රියාවක්. මේ සකස් නොවීම කියන එක මොකද සකස් නොකරගන්න උත්සාහ කිරීමේදී කරගන්නෙක් ඉන්නවා ආත්ම දෘෂ්ටිය හිමම තියාගෙන අපි කතා කරන්න හදන්නේ සකර සකස් නොවීම කියන කාරණාවේදී ප්‍රතිපදාවක් එක තමයි ලැබෙන්නේ. ත්වන් සරණයි. සයනස කල්යන මිතුරුන්ට තව ප්‍රශ්න තියෙනවද? දන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් කල්යන මිතුරුතුනේ එකතු වෙන ගෞරවනීය සයනවාංශයේ ඒ අද මේ මුඩපරිය සූත්‍ර මේ අපිට කරපු දේශනාවේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් එකතු වෙන්න. ස්වයන්වාස මම එතකන් තව ප්‍රශ්නයක් යොමු කරන්න අපේ හැමදෙන්නේ ඒත් අපි ඊයේ දිනේදී පැවතු කල්යාණ මිතුරන් අතර පැවතු සාකච්ඡාවකදී මතු කරපු කාරණාවක් මේ කාරණාවන වහන්සේ යොමු කර පැහැදිලි කරගන්න අපි මම හිතන්නේ තීරණය කරගත්තා ඊ දවසේදී ස්වයන්වාස දැන් අද බබවාස් දැන් මේ ප්‍රඥා අසගෙන මත අපතලා ස්වයන්වාස මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙනෙකුට ඇතිවෙන්නේ මේ ප්‍රඥාස ඇතිවීමත් සමග නම් ඒ දේ සිද්ධ වෙන්නේ කෙනෙක් සෝතාපන්න මාර්ගඵලයට පත්වීමත් සමග කියලා අපි කිසියම් කොටසක් අදහස් ප්‍රකාශ කරද්දී තවත් පිළිසක් කියන කියා කිව්වා මේ එහෙම නෙමෙයි කිසියම් කෙනෙකු මාර්ගස්ත පුද්ගලයෙක් එහෙම නැත්නම් සෝතපන්න මාර්ගයට පැමිණෙන්න සඳහාම ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇතිව තිබිය යුතුයි කියලා වගේ අදහසක්. ඉතින් එතන පොඩි පරස්පරතාවයක් තියෙන බව දැක්ක සයන්වාස අපිට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන් සයන්වාස. තෙරුවන් සරණයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේම සෝතාපන්න වීමයි. හැබැයි ඒකෙදි තව කාරණාවක් තියෙනවා. අපි දැන් මම ගොඩාක් ඔය කතා කරන තැනදී මම ඔය කියන්නෙම අපි බුදු දේශනාවේ තියෙන හැම එකම වදාරුවාම අපිට මේ හැම එකටම උත්තර හම්බ වෙනවා. දැන් සීක සීක පුජ්‍යලයා ආර්ය ශ්‍රාවකයා කියන්නේ සෝතපන්න කෙනා විතරක් නෙමෙයි. සෝතපන්න මාර්ගය යන කෙනා ආර්ය ශ්‍රාවකයෙක්. එයත් සීක කෙනෙක්. හැබැයි සම්මාදිට්ඨිය තියෙන්නේ සෝතපන්න කෙනාට. මේ සීක නැත්නම් ආර්ය මාර්ගය යන අනිත් කෙනාට තියෙන කාරණාවට කියනවා සම්මත්ත නියාමයේ. සම්මත්ත නියාමයට බැසගත්තා කියලා ඔක්කාන්ත සංයුත්තේ දේශනා ගණනාවක තියෙනවා. ඊළඟට තවත් දේශනා බොහෝමයක හම්බ වෙනවා මේ සම්මත්ත නියාමයට බැස ගන්නවා කියන කාරණාව. සම්මත්ත නියාමයේ කියන්නේ මේ නිවැරදිම මේ හේතුඵල ධම් පිළිබඳව තියෙන මාර්ගයට යමුන හැබැයි සම්පූර්ණයෙන්ම සත්‍ය දැකලා නැහැ. දැන් චක්කු සූත්‍ර ආදී දේශනා තුළදී පැහැදිලි කරනවා ඇස අනිත්‍ය වශයෙන් මුලින්ම සද්ධාවෙන් අදාහ ගන්නවා. අදාහ ගන්නවා කියන්නේ සාමාන්‍ය පිළිගැනීම කියන එක නෙමෙයි. තමන්ගේ තේරුම් ගැනීමක් එක්ක ඊළඟට ධම්මානුසාරය කියනකොට ඒක දකින්න මහන්සි ගන්නවා, යොමු කරගන්නවා. ප්‍රඥාව මාත්‍ර වශයෙන් යොමු වෙනවා. හරියටම සම්මාදිට්ඨිය කියලා කියනකොට අන්න දැක්කා. දැක්කා සහ දකින්න යොමු වෙනවා කියනකොට වෙනසක් තියෙනවා. හැබැයි දකින්න යොමු වෙච්ච කෙනා එයා දකිනවා. ඒකයි බුදුරණවහන්සේ දේශනාවල පැහැදිලි කරන්නේ මගට යොමු වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම කලුරිය කරන්නේ සම්මාදිට්ඨියටපත් වෙලා සෝතපන්න වෙලා. ඉතින් ඒ නිසා සේක නැත්නම් ආර්ය භූමියට යොමු වෙච්ච සෝතපන්න මග යන කෙනාට සම්මාදිට්ඨියටපත් වුණා කියලා නෙමෙයි විග්‍රහ කරන්නේ සම්මා සම්මත්ත නියාමයට යමුණා කියලා. සම්මාදිට්ඨිය කියලා කියන්නේ සත්‍ය ඥානෙ. දුක්ඛ ඥානං, සමුදය නිරෝධී මග්ගේ ඥානං කියන සත්‍ය ඥානයේ ඒක ප්‍රඥා චක්කසේ දැකීමත් එක්ක. ත්‍රිවස් සරණයි. සාහනසේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන අපි එහෙම කතා කරනකොට සාහසෙනම් මේ මිත්‍යා දිට්ඨිය කියන කාරණාවටත් සතාගත දේශනාවේ කිසියම් අර්ථකථනයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒ මේකත් මම අහන්නේ ඊයේ ප්‍රශ්නයක් සම්බන්ධ කරගෙන තවත් කෙනෙක් පිටු කියුණා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ සත්‍යසිරික සූත්‍රය වගේ කියවෙන ලෞකික සම්මාදිට්ඨිය පවා මිත්‍යා දිට්ඨියක් කියලා. මම හිතුවා ඒක තථාගත දේශනාවට ටිකක් විරුද්ධයි වගේ කියලා. සවනස මිත්‍යා දිට්ඨිය කියන්න පුළුවන් අපිට එහෙම සාපේක්ෂව ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨිය මිත්‍යා දිට්ඨිය වගේ හැඟීමක් ගන්න එක කොහොමද සවනස තේරුම් කරගන්නේ? තේරුම් සරණයි. ඇත්තටම ඔක සබ්බා සූත්‍රයේදී ගොඩක් කතා කරන්න පුළුවන්. මානසිකාර කළ යුතු දේ සහ මානසිකාර නොකළ යුතු දේ අතර ප්‍රශ්න වේ. ඇත්තටම මේ කොහොමද බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ මිච්ඡාදිට්ඨිය කියලා විග්‍රහ කරනකොට දසවස්තුක සම්මාදිට්ඨිය නැති බව. ඒකයි මොකද දැන් අපි අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ කෝණයට එක්ක. අපි ඉදිරියේ තියෙන දේත් එක්ක බලන්න යනවා කියන්නේ අපි මේ අයෝනිසෝ මනසිකාරය කරන්නේ. මනසිකාර නොකලිය උත්තර මනසිකාරය කරන්නේ. එහෙම කරලා අපි මේ දෙක ගලපනවා අරකට සාපේක්ෂව මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. එතකොට එහෙම එහෙම කියන්න ගියාම මේක ඒක ඇත්තටම අපි නොකළ යුතු දෙයක්. කියන්නේ මානසිකාර නොකළ යුතු දෙයක්. මානසිකාර නොකළ යුතු දෙයක් මානසිකාර කරනකොට ආශ්‍රව වැඩෙනවා. ආශ්‍රව කියනකොට අවිද්‍යාශ්‍රව අවිද්‍යාවටම යොමු වෙන්නේ. සත්‍ය නොදකීමටම යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ මම අර හැම වෙලෙම කියන්නේ අපි බුදුරණවහන්සේ කියපු දේ ආකාරය ඉගෙන ගන්න ඕනේ මිසක් අපි මේ ධර්මයේ දැකලා අපේ අපේ මනසට එන කල්පනාවල අපි අර්ථ විග්‍රහ කරන්න ගියොත් ඇත්තටම වැරදිනවා. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ කොතනකවත් එහෙම කියන එහෙම කියන්න බෑ. ඒ කියලා නැත්තේ ඒකයි. මොකද එහෙම කියන්න බැරි. අපේ කෝණේ නම් අපේ කෝණයක් තියෙනවනේ අපේ තුල තියෙන. ඉතින් මේ කෝණේ ඉඳලා අපි අපට ඉදිරියෙන් ඉන්න කෙනා මේ පැත්ත බලන කෝණයක් අපි කොහොමද තේරුම් ගන්නෙ? නිබ්බාණය තේරුම් ගන්නත් බෑනේ මේ සීක වෙනකම්ම. එහෙනම් නිබ්බාණය තේරුම් ගන්න යන්නේ සීක භූමියට ආවට පස්සේ. ඉතින් සීක භූමියට ආව කෙනා ලෝකෝත් ලෞකික සම්මාදිට්ඨියේ මිත්‍ර දෘෂ්ටියක් කියලා කියනවනම් ඒක ඒක කතා කරන්න බැරි එකක්. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ නොකියපු දේවල් කතා කරන්න ගියොත් අපට ඇත්තටම අපේ ආශ්‍රවයන්ගේ වර්ධනයක් විතරයි වෙන්නේ. ඒ කල්පනා කරන්න ගියාට පස්සේ මිත්‍යාදෘෂ්ටිය කියලා කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය නැති බව කියන එකයි. එහෙම නැතුව මිත්‍යාදෘෂ්ටිය කියලා අපට අතෙන් සාපේක්ෂව මේකයි කියලා කතා කරන්න බෑ. එයාට ඒවා ලැබෙන්නේ නෑ. එකයි සේකයට නෙමෙයි එතනම රහතන් වහන්සේට ලැබෙන්නේ නැත්තේ මේ ලෝකයේ තියෙන මේ මෙතන පැහැදිලි කරලා පෙන්නනවානේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ලැබෙන්නේ අපි මේ අපි දැන් මෙතන ඉඳලා එතෙන් යන්න කිව්වොත් එහෙම අපි යන්න වෙනම දෘෂ්ටියකට යනවා ඒකයි මම අර වසන්ත මහත්තයා ප්‍රශ්නෙදිත් කිව්වේ අපේ දැන් ගෝචර තනක් තියෙනවනේ මේ ගෝචර තන මඤ්ඤණාව එතකොට අපි මාමඤ්ඤී හෝ නමඤ්ඤී කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ අපි දැන් තියෙන්නේ මඤ්ඤණාව මේ මඤ්ඤණාව අපි ඇති වෙන්නේ කොහොමද කියලා හොයන් යනකොට ඇත්ත දැකීමේදී ප්‍රඥා චක්කුසේදී ලැබෙන දෙයක් තමයි මාමඤ්ඤේ ඊළඟට නිවීමේදී නම්ඤ්ඤේ කියන්නේ. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අර ඈත තියෙන කාරණාවක් අපිට නොලැබිච්ච කාරණාවක් අපි සංකල්පයකින් ඊට අදාළව මේ පැත්ත බලන්න යනවා. එතකොට අනිවාර්යෙන් දෘෂ්ටි තමයි හටගන්නේ. ඉතින් ඒ නිසා එහෙම අපට විග්‍රහ කරන්න බෑ. බුදු දේශනාව අපි එක හැම වෙලෙම කියන්නේ අපිට හැම වෙලෙම ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේ. වාග්විතුන් වහන්සේ දන්නේ. ඒ ඒකට අපි යොමු වෙන්නට ඕනේ. අපි තුල තියෙන සියලු සංකල්ප අවිද්‍යාවසහගතයි. බුදුරණවහන්සේ දුන්න වචන ටික විද්‍යාවසහගතයි. බුදුරණවහන්සේ ඔතනින් එහා දෙයක් දෙන්න පුළුවන් නම් දෙනවා. මොකද එච්චර මහා කරුණාවක් තියෙනවා. මේක අවබෝධ කරගන්න අනිත් අයට දෙන්න පුළුවන් උපරිම ටික දුන්නේ. එතනින් එහා අර්ථකථනයක් දෙන්න බැරි නිසා. එහෙනම් අපි මේ මාර්ගයට යන තැනදී අපි බුදුරණවහන්සේට එහා ගියපු වෙන විග්‍රහයක් දෙන්න ගියොත් අන්න එතනදී අපි අනිවාර්යයෙන්ම මාර්ගිනුත් අයින් වෙනවා. අපි එතකොට අර අපේ කෝණයට තමයි තනක් දෙන්නේ. අර බුදුරණවහන්සේ කියපු විදිහට අපි මාර්ග යනකොට ඒ විදිහේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අර විදිහේ කියන්න බෑ බුදුරණවහන්සේගේ දේශනාවත් එක්ක. මොකද ඒක අපි ගෝචර ටික විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සාමවංශ ඔබ වහන්සේගේ කලින් දේශනාවක මට අහගෙන හිටියේ දැන් හේතු නිරුද්ධ කරපු රහතන් වහන්සේට පටි පටවි කියන ස්වභාවයක් ලැබෙන්නේ නැහැ. ඒක අයින් කරන්න දෙයක් ලැබෙන්නේ නැහැ කියන ස්වභාවයම සමහර නමඤ්ඤති කියන ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා කරලා තියෙනවා න පටවි න ආපෝ න තේජෝ න සූර්ය න චන්දිමා කියලා ඒ අවස්ථාවත් මේ නමඤ්ඤති කියන අවස්ථාවත් රහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් දකින එකම ස්වභාවයක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සමස්ත කියලා සරණයි පෙරවන් සරණ ඒ විග්‍රහයම තමයි පැහැදිලි කරන්නේ රහතන් වහන්සේට පටවි බවක් නොලැබෙන එක. ඒකයි නමඤ්ඤිකේ නැති බව නෙවෙයි කරනවා දැන් අපට අපටනේ දැන් නැති බව හම්බෙන්නේ තියෙන නිසා රතන් වහන්සේට නමඤ්ඤී කියලා කියන්නේ ලැබෙන්නේ නැති බව. එතකොට අතන පැහැදිලි කරන්නේ පට ව්‍යාපෝ තේජෝ චන්දිම සූර්යා මේකක්වත් දැන් සමහර සංගල විවිධ මානසිකාර වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ඒක ඇසුරු කරගෙන නැහැ කියනවා විවිධාකාර විග්‍රහ පෙන්නනවා. ඒ හැම එකක්ම විග්‍රහ කරන්නේ මේ මේ ලෝකයේ රහතන් වහන්සේ දකින මේ පරියාය විග්‍රහ කරලා පෙන්වන්න තමයි. ත්‍රිවස් සරණ. ත්‍රිවස් සරණ සාරාංශයේ කලින් දලොත් මහත්මයාව ප්‍රශ්නෙට දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා තමයි සෝතාපන්න. ඊට ඉස්සෙල්ලා තමයි වහන්සේ කිව්වේ දැන් සම්මත න්‍යායට බැස ගන්නවා කියලා. මාර්ගයේ පිළිසන්නේ. ඒකට සාමාන්‍යයෙන් දැන් අනුලෝම කාන්තියට එනවා කියලා වහන්සේක දේශනා කරුවා දැන් ආනිසුත්ත්‍ය යනවා බුද්ධනිකාය හතරේ සාමාන්‍යයෙන් ඒක වෙන්නේ මේ මේ මේ ධර්මීය නිර්වෘල් භාවයට පැමිණෙනකොට සාමාන්‍යයෙන් මට පොඩ්ඩක් ඒකන පැහැදිලි කරලා සාමාන්‍යයෙන් තෙරුවන් සරණයි අනුලෝම කාන්තිය ධම්මනිච්ඡානක් කාන්තිය මේ හැම එකම විග්‍රහ කරන්නේ අන්න ඒක තමයි එයාට තමයි මේ සම්මත්ත නියාමයට බැස ගැනීම මේ මාර්ගයට යොමු වීම තියෙන්නේ එතකොට අනුලෝම කන්තිය ධම්මනිඥාන කන්තිය කියලා විග්‍රහ කරලා පෙන්වන්නෙම දැන් අපි අනිත්‍යයි කියලා දැන් අපිට බුදුරණවහන්සේගේ වචනයත් එක්ක අපි මේක ශ්‍රද්ධාවෙන් මුලින්ම හරි කියලා පිළිගත්තා. ඊළඟට අපි මේ කියපු කාරණා මොකද්ද කියලා බුදුරණවහන්සේ පෙන්නපු ආකාරය අපට වැටහෙන්නට ඕනේ. අන්න ඒකට තමයි ධර්මීය අහන්න තන ඉග්‍රහ කරන සුත්තාත තවටසා පරිචිතා මනසාන්තෙක්කිත දිට්ඨිය සුප්පටිවිද්දා. ඒක දෘෂ්ටි වශයෙන් පවා මේක තමන්ගේ දෙයක් බවට මේ කියපු කාරණාව මේ අර වචනයක දැන් අපි වචනයකින් අහන්නේ වචනයකින් අහපු දෙයකට ඉක්මවා ගිහිල්ලා මෙන්න මේක තමන්ගේ දෙයක් බවට සම්පූර්ණයෙන් වැටහෙනවා. අන්න ඊට පස්සේ තමයි බුදුරණවහන්සේ කියපු කාරණාව නිවැරදි බව ශ්‍රද්ධාවෙන් බැසගත්ත අන්න ශ්‍රද්ධාවෙන් බැසගත්තට පස්සේ දැන් මේක හරිනේ මේක හරිදේ මේකනේ එහෙනම් හරිදේට හරිදේ සඳහා හරිදේ දැකීම සඳහා යොමු වෙන ප්‍රතිපදාවට ආවා සම්මත නියාමයට යොමු වෙනවා අන්න එතකොට එහෙනම් හරිදේ දැකීම සඳහා යොමු වෙන ප්‍රතිපදාවට නම් ආවේ අන්න හරිදේ දකිනවා නිවැරදි දේ ඒ ප්‍රතිපදාවත් එක්ක දකිනවා අන්න ඒකට කියනවා සම්මාදිටියටපත් වුණා කියලා එහෙනම් මූලිකවම මේ විග්‍රහ කරලා පෙන්වන්නේ එතනදී මේ කියපු කාරණාව සම්පූර්ණ නිර්වෘල්ව නිවැරදිව බාහිර අහපු දැනුමක් කියන කාරණාවකින් තොරව මේ තමන්ගේ වැඩපිළිවෙලක් බව තමාතුලින් තේරුම් ගැනීම. තරවන් සරණ. සයන්ස වන්සේ මාතෘකාව කාරණාවත් සමග මට තව ප්‍රශ්නයක් යොමු කරන්න ඉතින් සයන්ස මේ ඒකත් මම යොමු කරන්නේ මේ අද මට පේනවා මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්නවා ඒ මේ කාරණාව මාත් එක්ක කතා කරපු කෙනෙක් මේ මම ඉන්න පළාතෙන් සම්බන්ධ වෙන කෙනෙක් කැම්බරවලින් මේ ඒ මාත් මේ මගේ ඉන්නේ දැන් මේක වහන්ස අපිට මේ පැහැදිලි කරලා දෙන කාරණාවන් අනිවාර්යයෙන්ම වහන්සේ පැහැදිලි කරා වගේම ඇතිවිය යුතු ප්‍රඥාවන් ඒකේ ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ කියන කාරණාව මතක් කරා දැන් ඔබ වහන්සේ මේක පිට පෙර පිළිතුරු දේශනා කරයි ඒ සම්මත නියම ප්‍රතිපදාවට ඇති ඇතුළු චේකනාට තමයි මේ ඥානය ඇති වෙන්නේ කියලා. සවනාසේ මොකද්ද එහෙමනම් ප්‍රතිපදාව කියන කිව්වට ඇත්තටම ප්‍රතිපදාව මේ වාඩිලා කරන කෙනා මොකද්ද කරන්න ඕනේ? මොකද එයා මේ දැනට මඤ්ඤණා කරන දැනට මේ මම ඉන්න මගේ දේවල් තියෙන මගේ අතපය තියෙන දෙවි දුක් හැදෙන දේවල් දරවල් තියෙන කෙනා මෙයා මේ ඔය දැනුමලත් කරලා තියන්නේ එයා කරනවා ප්‍රතිපදාව කොහොමද සන්නස මෙතෙන් දිගට අපිට මගේ මරගිට නම් ඉන්නේ සන්නසල දුක ප්‍රතිපදා ගන්ධා විඤ්ඤා ආදී වූ ඒ ප්‍රතිපදා හතරක් ගැන දේශනා කරපු කාරණාවත් සන්නස ඒ ආකාරයට මේ පුද්ගලයා කලියුත්තේ කොහොමද සන්නස මේ විය යුත්තේ ඇති විය යුතු ප්‍රඥාව කොහොමද කියන අපිට පැහැදිලි නමුත් අද ඉන්නේ එතන නෙමෙයි නම් කොහොමද එතන යන්න කරන්න ඕන ප්‍රතිපදාව කොහොමද කියන ගැන මේක ගැලපෙන වෙලාව නම් අපේ හැමෝටම අපිට කතා කරන්න පුළුවන් නැත්නම් පස්සට ගන්න පුළුවන් ඒක ලොකු මාතෘකාවක් නිසා. තෙරුවන් සරණයි. දැන් මම ඒකට උත්තරයක් දෙන්නම්. ඔබතුමා කියපු කාරණාවත් හරියකට අපි ඒක තමයි අපි මූලිකවම යොමු වෙන්නට ඕන නැත්තේ අපි ඒටි කරන දුක්ඛ පටිපදා කියන තැනදී දැන් අපිට අසුභය ඊළඟට ඒ ඒ ආකාර කරනු බරණ සතිය මේ හැම දෙයක්ම අපි කරන්නට ඕනේ මොකද ඒකට හේතුව ඒවා එක අපි තුල තියෙනවා මේ කෙලෙස් වලට ඇදිලා යන ගතිය අඩු වෙලා මේ මේ පැත්තටම ධර්මයේ පැත්තටම යොමු කරගන්න. එතකොට අපි දැන් මේ හැමදේම කරන්නේ අර ප්‍රතිපදාව දුක නිසා අපිට මේ කෙලෙස් වලට ඇදිලා යන ගතිය අඩු කරගන්නනේ. එතකොට අපි ඒක කරන්නට ඕනේ. එතකොට ඒක කරගෙන යනකොට අපි තුල ඉන්ද්‍රිය ධර්ම වැඩෙන වැඩපිළිවෙලක් තව අනිත් පැත්තෙන් කරගන්නට ඕනේ. දැන් අපි හිතමු අපි දැන් මේ විදිහේ වැඩ පිළිලක් කරනකොට අපේ කෙලෙස් එන ගතිය ටික ටික අඩු වෙනකොට අපි බාහිරට යන ස්වභාවය අඩු වෙලා යනවා. අපිට එතකොට ඉලක්කයක් කරගන්න පුළුවන් බුදුරණවහන්සේ මේ කියපු කාරණාව තේරුම් ගන්න. දැන් අපි හිතමු පටිච්චසමුප්පාදේ පිළිබඳව නම් අපි හිතමු වසන්ත මහතේ වගේ පටවි බව. පටවි බව විග්‍රහ කරනවා. දැන් අපිට මඤ්ඤණාවකින් පටවි හම්බුණා. දැන් ඕන අපි අර අර බාහිරව තියෙන කෙලෙස් වලට යන ගතිය ඒ ටික ටික ටික ටික අපේ මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවේ අයින් කරගෙන යනකොට අපේ දැන් හිත යමුනහම දැන් මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නයි. බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද කියන එක අන්න අපි අපේ ජීවිතේ පවතින හැම මොහොතකම ටික ටික හරි අපිට මේ කාරණාවට යොමු කරගන්න පුළුවන්. භාවනා කරන්න යොමු වුණාට පස්සෙත් අපට පුළුවන් බුදුරණවහන්සේ දැන් පටවි කියලා විග්‍රහ කරා. ඔන්න පටවි බවදී අපට හම් වෙනවා ආධ්‍යාත්මික බාහිර බවක් ඊළඟට ආධ්‍යාත්මික කියන එක අපිට අපි තුල හම්බුණා කේසලොම් නියදත් ආදී දෙයක්. එතකොට මෙතන අපි දැන් අපි දැන් කරන තැනදී ඔතනින් නතර වෙන අනේක මම කියන්නේ. එතින් නතර වෙන්නේ නැතුව තව ඉදිරියට කරන්නට ඕනේ. ඊළඟ බුදුන් වහන්සේ උපාදානයෙන් හටගත්ත දෙයක් බව ඒ පටිසමුප්පාදද අන්න ඒකත් අපි ටික ටික ටික ටික හුරු කරන්නට ඕනේ. ඒකත් අපි මෙනෙහි කරන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ ප්‍රතිපදාව අපි ක්‍රමානුකූලව කරගෙන යන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව ක්‍රමානුකූලව කරගෙන තැනදී අපි තුල අර දුක්ඛ ප්‍රතිපදාව වශයෙන් බාහිරදී අපට ලැබෙන කෙලෙසුත් ටික ටික අඩු වෙනකොට අපි එක දෙයකට නැත්නම් ධර්මයේ පැත්තට යමුනාට පස්සේ බුදුරණවහන්සේ කියපු දේ හරියට ඉගෙන ගන්න යමුනාට පස්සේ ඒ කියපු කාරණාවට අනුව අපේ ජීවිතයේ සත්‍ය දකින්න අපි යමු වුණාට පස්සේ අපේ ඉලක්කය දැන් ඒක. අන්න එතකොට අපට එහෙනම් මේ කියපු කාරණාව අපි දැන් අතර අපි දැන් මූලිකව කරගෙන අතර වෙච්ච ටිකට එහා තව ටිකක් කරන්න තියෙනවා. දැන් අපට පටවි බව ආධ්‍යාත්මික බාහිර කියලා මේවා කුණු වෙලා යනවා කියලා අපි දැන් මේ දැකපු ක්‍රමයට අපි තුල අපට කෙලෙස් වෙන ගතිය අඩු වෙලා ගියා. තව බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මේක උපාදානෙන් හටගත්ත මෙන්න මේක මෙන්න මේකයි මෙහිම හටගන්නේ මේ පටිසමුපාදණියයි. අන්න ඒ ටිකත් අපි අර ඉගෙනගත්ත කාරණාව ඉතින් අපි ඉගෙන ගන්නටත් යොමු කරගන්නට ඕනේ. ඒ ඉගෙනගත්ත කාරණාව ටික ටික ටික ටික මේක අපි තේරුම් ගන්න අනිගම් කරනවා. මේ විදිහේ ප්‍රතිපදාවකට අපි යමු වුණාම අපිට කාලයක් කියන්න බෑ. සමහර ලාවට අපිට ටික කාලයක් යනකොට මේක ටිකක් අපිට වැටහෙන්න පුළුවන්. එතකොට අපිට දැන් අපි සාමාන්‍යයෙන් අර බලෙන් අපි මේ කෙලෙස් අයින් කරන්න ගත්ත දැඟලිල්ලට එහා ගියපු දෙයක් නුවණින් යුක්තව අර අපි අපි තුල ඇතිවෙච්ච නුවණින් යුක්තව මේකේ සත්‍ය දැකීම සඳහා යොමු කරගන්න පුළුවන්. ඇයි ඒක අර වර්ධනය වෙන වැඩපිළිවෙලක් කරගෙන ආව නිසා. ඉතින් ඒක නිසා ඒ වැඩපිළිවෙල අපි ටික ටික කරගෙන යන්නට ඕනේ. අද අපිට ගොඩාක් තියෙන දෙයක් තියෙනවා මේ ඉක්මනින් අපිට මේ දේ යොමු වෙන්නට අවශ්‍ය බව. ඒ කියන්නේ ඉක්මනින් යොමු විය යුතු දෙයක් තියෙනවා. හැම දෙයක්ම ඉක්මනින් යොමු වෙන්න බෑ. අපිට ප්‍රතිඵල කියන කාරණා අපිට අපිට මේ ප්‍රඥාව ඇති වෙලා මේක මාමඤ්ඤි බවට පත් වෙනවා කියන එක ඒක අපට අපට බලෙන් අපිට බලහත්කාරයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපට බලහත්කාරයෙන් කළ යුතු දේ තියෙනවා. ඒ තමයි අර පටිපදා සූත්‍රවල විග්‍රහ කරපු ආකාරයට අසුභය ඊළඟට මරණ සතිය ආදී දේවලුත් ධර්මයේ ඉගෙන ගැනීම ඊළඟට ඒ ඉගෙනගත්ත දේන අපි <clears throat> ටික ටික හුරු කිරීම මෙන්න මේ අපි කරන්න ඕනේ ඉක්මනින් අර ගොවියගේ උපමාව වගේ <clears throat> ගොවියා මේ කුඹුරු කොටන එක වීන එක මේවා ටික ඉක්මනින් කරනවා වගේ ඒ ටික අපි කරන්නට ඕනේ ඊළඟට අපි කරන ප්‍රතිපදාවත් එක්ක අපි හරියට මේ සියලු දේ කරනවා නම් අර වීයට අස්සන්න දෙනවා අන්න එතකොට අපි තුල අර ප්‍රඥාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ආකාරයට අපට ආවේනික ප්‍රතිපදාවක්. කියන අපට ඇත්තටම සමහර අය ඉන්නවා සමාපත් සමාධිත් එක්ක. එතකොට යාට ඒ ආවේනික ප්‍රතිපදාව එතන ඒක ඇති කරගෙන ඊට පස්සේ මේ ඇතුළට කරන්නට ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට දැන් බලන්න අපේ කාමයන් තුල පවා යම් සතුටක් ලැබෙනකොට අපි කොච්චර දැන් අපි ලෝකෙත් එක්ක බලමුකෝ. දුප්පත් මිනිස්සුන්ට විශාල සල්ලියක් ලැබුණොත් එහෙම අර දුප්පත් වෙලා ඉඳි සමහරලාවට කරපු යහපත් දේවල් කරන්නේ නැහැ. මොකද අරක එච්චරට සතුටක්. මේ කාමයන් ඉක්මවලා ලබන සමාපatti කියන කාරණාව අර කාමයන්ගේ ලැබව සතුට අසුචි වගේ දකින්නේ. එච්චර සතුටක් සැනසෙල්ල. එතෙන් ගියාට පස්සේ අමතක වෙනවා. ඊට පස්සේ එතනින් එහා කළ යුතු දේ. අන්න ඒකයිද ගොඩාක් මේ ඊට පස්සේ ආපස්සට ආව කෙනෙක් බැටිලම යන්නේ. ඉතින් ඒ නිසා එතෙන්ද අපි ගිහිල්ලා මේ බුදුරණවහන්සේ පෙන්න ප්‍රතිපදාවට යොමු වෙන්න උත්සාහ කරන්නට ඕනේ. අන්න ඒ විදිහේ ප්‍රතිපදාව අපි කරන්න යොමු වුණාම මේ මේ විග්‍රහ කරපු දේශනාව මේ කොහොමද මේ මේ දේ සකස් වෙන්නේ කියලා අපට අන්න ටික ටික ප්‍රඥාව ඇති වෙලා අපිට මේ දර්ශනයක් නැත්නම් සත්‍ය දැකීමකට යොමු වෙන්න පුළුවන් ප්‍රඥාචක්කසේ උදාවීමත් එක්ක. ඉතින් මේකට ඇත්තට මම ගොඩක් එක එක ආකාරයට විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා මේ දේශනාව තුළ මේ විග්‍රහ කරපු පැති. අපි ඒකට යොමු වෙන්නට ඕනේ. එහෙම යමුනහම අපට ඇත්තටම මේක මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතේ. මේ ධර්මයට යොමු වෙච්ච තැනදී. එයා තුල හටගත්ත නෝනත් එක්ක මේ ලෝකේ හැම දෙයක්ම මධ්‍යස්ථ උපේක්ෂාවෙන් එක වාසය කරන්න පුළුවන්. දැන් අද සමාජලාවට අහලා තියෙනවානේ භාවනා කරන කට්ටිය ගෙවල් වල ප්‍රශ්න, ගෙදර වැඩ ටික කරන්නේ නැහැ, දරුවොත් එක්ක ප්‍රශ්න, නැත්නම් ඥාත අඹ දරුවොත් එක්ක ප්‍රශ්න, විඩාකාර විදිහට. ඒ ඒ තියෙන්නේම අර මට ගන්න දඟලපු දඟලිල්ලේදී මම බුක් සැප බුත් විඳින්මින් ඉන්නවා මිසක් මේ ලෝකයේ සත්‍ය දැකලා උපේක්ෂාවෙන් ඉන්නව නෙමෙයි. ඉතින් මේ ලෝකේ සත්‍ය දැකලා උපේක්ෂාවෙන් ඉන්න ප්‍රතිපදාව බුදුරණවහන්සේ ධර්මයත් එක්ක තමයි තියෙන්නේ. අන්න ඒකට අපි යමු නම් අර ප්‍රශ්න මුකුත් නැහැ. උපේක්ෂාවක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ක්‍රමානුකූලව මේ ධර්මයට ඉගෙන ගනිමින් ප්‍රතිපදාවට උරු කරමින් ජීවිතේ අපි යොමු කරගත්තාම අපට ආයි මේ අනේ දැන් කොහොම කරොත් ද මේක වෙන්නේ කියන ප්‍රශ්නේ අන්න එන්නේ නැහැ මොකද ධර්මයේ කියන කාරණාව නිරවුල් පැත්තකට යොමු වෙන නිසා. ත්‍රිවංශ සරණයි. සාදු සාදු සාදු ත්‍රිවංශ සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට පැයකට ආසන්න කාලයක් ස්වාමීනාස ප්‍රශ්න සාකච්ඡා කළා පසුගිය සති දේශනාව සම්බන්ධ කරගෙන ස්වාමීනාස අපිට ප්‍රායක පොණ කාලයක් තියෙන නිසා ඔබ වහන්සේට මම ආරාධනා කරනවා ස්වාමීනාස අපි එමනම් මජ්ක්‍ධිමනිකායේ දෙවන සූත්‍රයට යොමු වෙමු ස්වාමීනාස